පරියංක භාවනාව හුස්ම රැල්ලට හිත යොමු කොට සිටියා. ඒ පිළිබඳව අදහස් පැන නැගුණේ නැහැ. කායිකව දැනෙන චංචල කම්පන සංවේදනා කොමකින් නම් කර තිබුණත් ඒවා දැකගත්තා. කය ලිහිල් වෙනවා, නොදිනී යනවා, නැවත දැනෙනවා. සිතවිලි විවිධ වූ අන්දමට පැමිණියා. කුමන කතාවක් ගෙතුනද ගෙවි යනවා. සෑම මොහොතක්ම අලුත්ය. මේ සිදුවන චක්කානුකාර ක්‍රියාවලිය දෙස බලා සිටියා. ඒ හැර කල යුතු යමක් නැහැ. බාහිර ලෝකයේ මෙතෙක් මම කියා පැටලවි සිටියා. එයත් ගලණය වෙනවා. මමත් ගලණය වෙනවා. කිසිවක් අරමුණු නොවන ස්වභාවය ප්‍රභාස්වරයි. නිසල දියකට වැටෙන කොළයකින් කැළතෙනවා. ඒවා සිතුවිලි ලෙසත් කර්මයේ ලෙසත් නම් කර ඇත. මතුවන සෑම දෙයම ගෙවි යයි. නිදහසයි, විවේකයි, වැටහෙන දේ පිළිබඳ සතුටක් පහළ වේ. මගේ බය ක්‍රමෙන් අඩු වේ. හුදකලාව ප්‍රිය වේ. ඔබ වහන්සේ නිවනින්ම සැනසේවා. තමට පින් සිදු වේවා නිවනින් සැනසේවා. ඔර ඇතුලේ එන මේ ගොජේ ඇතුලේ එන කතාව ඇතුලේ එන මේ වැල්පල් හැලී ටික දැකලා ඔය කිසි හරයක් නැහැ කියලා තේරුම් ගත්තොත් යාට ඊට පස්සේ තව කෙනෙක් කතා කරන යත්තින් කට දාගෙන කල්ට උල් කරගෙන අර එහෙම කරගෙන මෙහෙම කරන කතා පවත්වනවානේ ඉතින් මොනවක්වත් කියන්න ඕනේ නැහැ. අහගෙන ඉන්නකොට අර මනුස්සයට තේරෙනවා මේ මිනිස්සු අහගෙන හිටියට මෙයාව ලනුව කන්නේ නැහැයි කියලා. ඒකට අර මනුස්සයයි කියමලත් නතර වෙනවා. අපි වත් උත්තර දෙන්න ගියොත් තමයි අරයත් ඇවිස්සලා ඇවිල්ලා දිගින් දිගට දිගින් දිගට යන්නේ. ඒ නිසා කවුන්සලින් කරනකොට සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියලා තියෙනවා අනිත් කෙනාට කතා කරන්න දෙන්න දීලා හූමිටි තියන්න යන්න එපා. හැබැයි අවදියෙන් ඉන්න බව කියන්නේ. ඔව් කියන්න එපා, නෑ කියන්න එපා. හ්ම් කීකේ යන්න අරින්න කියලා. එච්චරයි අර මනුස්සයා නිකම්ම සුව වෙනවා. අපි කියන දැන ඒකට උත්තර දෙන්න හදනවා. එතකොට ඉතින් අර අපිත් එක පටලවාගෙන මහා දුරදි කියනවා. ඉස්සලාම තමන්ගේ කතාව බලන්න අම්මු පචයක් නේ කියන්නේ. අමු නිකම් ප්‍රබන්ධයක් යන කිසිම තේරුමක් නැහැ. පිට කෙනෙක් කතා කරන දෙකත් සත්ත පහක තේරුමක් නැහැ. ඉතින් මේ ජනමාධ්‍ය නිසා මේ තියෙන සාක්ෂි නිසා අපිට ඕනම ලෝකේ තියෙන කුණුහරුපයක් එක පාරට දීලා බලන්න පුළුවන්. හැබැයි අපි ළඟ කඩප්පුලිකම නැත්තම් මොනවා බැලුව ප්‍රශ්නයක් නැහැ. මොනව ඇහුවත් ප්‍රශ්නයක් නැහැ. අපි ඒවත් එක ගණදුන කරන්න ගිය ගමන් තමයි ඒව අපේ කෝල බපත් එක දෙල්ලම් වගේ පැටලෙන්න පටන් අරගන්න. ඒ නිසා ඕන කෙනෙකුට ඕන දෙයක් කතා කරගන්න කියන්නේ. අහගෙන ඉන්නකොත් හොඳයි අහගෙන ඉන්න ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඉතින් බීරෙක් අහගෙන හිටියා වගේ තමයි. බුදුරජාණන් වහන්සේ ළඟට බමුණෙක් ඇවිල්ලා මේ බැනලා තියෙන හොඳට. වැඩි කෙනෙකුට නැගිටින්නේ නැහැ. ආසනයක් දෙන්නේ නැහැ. මටත් වැඩිය තරුණෙක් කොහොමද අපේ ක්‍රමද ඕවා තියෙන්නේ අරකයි මේකයි කියලා ඉතින් බැනගෙන බැන ගිහිල්ලා ඉතින් බුදුරජාණන් ශාවවලු මේ ඉවරද කියලා නෑ තව නෑ තව තියෙනවා කිව්වා ඉවර කරන්න කිව්වා මුදුවට මහගෙනවට පස්සේ මට ප්‍රශ්නක් අහන්න පුළුවන්ද කියලා ඇහුවා හා අහනවා කියලා නිකන් යාට කියන්නේ කියලා ඊට පස්සේ කිව්වලු තමුන් ඇයි තමුන්ගේ අඹුවයි දෙන්න එකතු වෙලා නෑදෑ ගෙදර යනවා අතිරහ කවුන්ට් ටිකක් හදාගෙන පෙනුමක් අරගෙන යනකොට ගෙදර කවුරක්වත් නැහැ. දැන් මේ පෙනුමක් අරගෙන යනවා ගෙදර කවුරුත් නැහැ. දැන් ඔයගොල්ලෝ මේ පිළිපත් උඩ කැම එක තියලා එනවද? එහෙම නැත්නම් යනකොට කැම එක අරගෙන යනොත් දැන් මොකද කරන්න කියලා. ඉලිපත් උඩ තියලා ගිහලා හරියනවා ඒක බල්ලෝ කනවනේ. ඒ නිසා මොකද කරන්නේ? අපි අරගෙන යනවා. අරගෙන මොකද කරන්නේ? මං ගෑනිත් එක බෙදාන කනවා කිව්වා. ඒකවල උඹ ওই බැන්නට මේ ගෙදර ඇති කවුරුත් නැහැ. ওই බැන්නුන් ටික අරන් ගිහිල්ලා ගෑණිත් ටික බෙදාන කාපන් කිව්වා. මේ හැටි ගෙදරත් කවුරුත් නැහැ. උඹ බැනපු ටික ගන්න කවුරුත් නැහැ. ඒ නිසා ඔක අරන් ගිහිල්ලා අඹුවත් එක බෙදාන කාපන් කියලා. ඉතින් ඒක තමයි සතිය අපිට කරලා දෙන්නේ. කවුන්සලර්ස්ලා කරන දේම තමයි සතියෙන් කරලා දෙන්නේ. හොඳට බලනින්න මේ ඇතුලේ තියෙන ගොජේ, මේ ඇතුලේ තියෙන කච කචේ කිසිම තේරුමක් ඇති එකක් නෙවෙයි. ඔය පොත්වල ලියලාට කෙටි කතා හදලා, නව කතා ලියලා, ජම්මාන හදලා තෑගි දෙනවා. අම්මන්න මරි තක තීරු මෝඩ જાතියක් මේ මානවයයි කියලා කියන්නේ. නිශ්ශබ්දතාවය කියන්නේ මොකක්ද දන්නේ නැහැ. වැල් වටාරම් කියන්නේ මොනවද දන්නේ නැහැ. කතන්දර දන්නේ නැහැ. තෑගි දෙනවා. නව කතා වලට, කෙටි කතා වලට. ඉතින් අර පයින්රිය උන්ට නිවන් බැඳිල්ල තමයි තියෙන්නේ. පුත්‍ර ජානස මොනක්වත් කියන්නේ කතා කරන්න ආන්නේ මොකද මේ මනුස්සයා සුව වෙනවනේ. මේ අහන්න කෙනෙක් මෙහි නැහැ. ඉතින් ඒක ඉස්සල්ලාම දැනගන්න ඕනේ මේ ඇතුලෙන් එයා මේ කතන්දරයක් ගොතර ගමන් අපි සාක්කියට ගන්න හැටි. එහෙම නේද මෙහෙම නේද ඕන දෙයක් කියාගනින් ගණන් ගන්න නැතුව හිටපුවාම පිට කෙනෙක් ඇවිල්ලා මොනා කිව්වත් අහුවෙන්නේ නැහැ මම මේ කියන එක එච්චර ලේසි වැඩක් නෙවෙයි ගොඩාක් කල් යනවා මොකද අපි හිතනවා කැහුම් කන් දුන්න නැත්නම් අර යතරා වෙයි මේ බීඩි ඇලියට වේනා ගායනා කෙරුවා වගේ කියලා නමුත් සෙන් මාස්ටර්ස්ලා කියනවා තේරවාද මාස්ටර්ස්ලා විතර අමන જાතියක් නැහැ ඒකට කතා කරනවා වැඩි සෙන් මාස්ටර්ලා මොනවක්වත් කියන්නේ නැහැ කතා දෙකක් නෑ හොඳට මොන කනට රත් වෙන්න දෙයක් ගන්නවා වචනයයි දෙකයි ඉවරයි. අපේ තමයි මේ කමඨාන් සුද්ධ කිරීමේ දිගුදිරේ කතා තියෙන්නේ. ඒ මොකද මේ වැල්වට අරන් උන්ට ආසයින්දා. නැත්නම් මේක එච්චර මහා ලොකු දෙයක් නෑ. හැබැයි මේ තරම් මහා ලොකු දෙකින් හරි කනක තේරුම් ගත්තොත් ලොකු දෙයක්. ඒ නිසා ওই කතන්දර අහලා කද්දාකවත් කෙලවරක් කරන්න බෑ. එපා දුවේ මේ කතා අහන්නට මමයි උඹට ලේ කිරි කර දුන්නේ කියලා නන්දමාණන්ගේ සින්දුවක් තියෙන්නේ. සුරංගනාවන් ගීත ගායනවලු පුතු නලවන්නට මට මතක නැහැ නිසු කෑල්ල. ඔක්කොම පච. මුයි පැත්ත කරලා කතානකොට ඉඳගෙන හිටපන් ඉවරයි. ඉතින් අපි කැමති නෑ මොකද ගෙදර මිනිස්සු අපිත් එක තරහ වෙයි, යාළුවෝ තරහ වෙයි, ඇයි හොඳයි නැති වෙයි කියලා. ඉතින් ඇයි හොඳයි තියාගෙන තියෙන මාරයත් එක්ක විතරයි. බුදුහාමුදුරුත් එක්ක ඇයි හොඳයියක් නෑ. ඒ නිසා මේක ඉවර වෙන හැටි බලන්න ඉවරුනට පස්සේ අනික් අයටත් ඒ උත්තරේම තමයි තියෙන්නේ.